පෙරවන් සරණයි හැම දිනාටම අද දවසේ සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දිනට નિયમિત මාතෘකාවට අපි අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි පසුගිය සතියේ සාකච්ඡා කළේ යුගල වශයෙන් පවතින සෝභන සාධාරණ චෛතසික ධර්ම. එතකොට අපි පසුගිය සතියෙන් සෝබන සාධාරණ චෛතසික පිළිබඳ සාකච්ඡාව නිම කළා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ සෝබන චෛතසික නමුත් සෝබන සාධාරණ නොවන. අපි පසුගිය සතියේ පැහැදිලි කළා සෝබන චෛතසික කියලා කියන්නේ කුසල සිත්වල යෙදෙන චෛතසික. ඒ කුසල් සිත්වල යෙදෙන චෛතසික ධර්ම 25ක් තියෙනවා. ඒ 25 අතරින් 19ක් සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙනවා. ඒ නිසා ඒ ටික තමයි සෝභන සාධාරණ. එතකොට ඉතිරි චෛතසික ධර්ම 6 සෝභන චෛතසික තමයි. නමුත් අසාධාරණ. අසාධාරණ කියලා කියන්නේ හැම එකකම සමාන විදිහට එක වගේ දෙන්නේ නැහැ. ඒතර එහෙම චෛතසික ධර්ම 6ක් තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, ඊළඟට කරුණාව සහ මුදිතාව සහ ප්‍රඥාව. ତර ප්‍රඥාව අපි අර සෝබන සාධාරණ චෛතසික ධර්ම කතා කරන අතරෙම අලෝභ අද්වේෂ දෙක කතා කරද්දී වඩා තේරුම් ගැනීමේ පහසුව සලකාගෙන එහිදීම සාකච්ඡා කිරීම යෝග්‍යයි කියලා මහානායක හඳුරෝ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ දක්වලා තිබුණු නිසා අපිත් ඒ ඒ ප්‍රඥාව එහෙම නැත්නම් අමෝහය එතරදිම කතා කළා. එහෙම නැත්නම් සෝබන අසාධාරණ සෝබන චෛතසික තමයි ඒ කියන්නේ කුසල් සිත්වල යෙදෙනවා. නමුත් සෑම කුසල් සිතකම නොයෙදෙන ධර්ම තමයි අසාධාරණ ධර්ම. සෑම සිතකම යෙදෙන ඒවා සාධාරණ ධර්ම. දැන් මේ සාධාරණ අසාධාරණ කියන වචනේ අපි සාමාන්‍ය ජනවහරේ එන විදිහට නෙමෙයි අපි තේරුම් ගත යුත්තේ. සාමාන්‍ය ජනවහරේ එන්නේ ධාර්මික අධාර්මික කියන විදිහේ අදහසකින් අද ඒක සමාජගත වෙලා තියෙනවා. නමුත් ඒකේ වචන අර්ථය ගත්තහම සාධාරණ කියන්නේ පොදුයි කියන එක. එතකොට අසාධාරණයි කියලා කියන්නේ එහෙම පොදු නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ ඥාන අතර ඥාන හයක් තියෙනවා ෂඩ් අසාධාරණ ඥාන. ඒ අසාධාරණ ඥාන කියලා කියන්නේ අවශේෂ පුද්ගලයන්ට සමාන නැහැ. පොදු නැහැ. එතකොට අවශේෂ ඥානයන් රහතන් වහන්සේලාටත් යම් යම් ප්‍රමාණයෙන් උපදවන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ සතු ආසයානුසය ඥානය ඊළඟට ඉන්ද්‍රිය පරෝපරියත්තතා ඥානය යමක පාටිහාර ඥානය මහා කරුණා සමාපatti ඥානය ඊළඟට ਸਰවඥතා ඥානය සහ අනාවරණ ඥානය කියන මේ ඥාන හය අවශේෂ ශ්‍රාවකයෙකුට කොහොමවත්ම උපදවන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අන් අයට සාධාරණ නොවන ඒ ඥාන ටික හඳුන්වනවා අසාධාරණ ඥානයි කියලා. ඉතින් අන්න ඒ වගේ මේ ධර්ම කතාවේදී සාධාරණ අසාධාරණ කියන වචන දෙක පාවිච්චි වෙන්නේ පොදු එහෙම නැත්නම් සියල්ලකටම එකසේ යෙදෙන කියන අර්ථයෙන් තමයි සාධාරණ කියලා කියන්නේ අසාධාරණ කියලා කියන්නේ සියල්ලකටම එකසේ නොයෙදෙන. ඉතින් ඒ අර්ථයත් සාමාන්‍ය සමාජයේත් කතා කරනවා. නමුත් ඒක අර හැමෝටම එකසේ යෙදෙන්නේ නැතිනම් ඒක අධාර්මික ක්‍රියාවක් වගේ අදහසින් සාධාරණ අසාධාරණ කියන එක ධාර්මික අධාර්මික වගේ ආකල්පයක් අද සමාජගත වෙලා තිනවා. ඒ වගේ වචන භාවිතයත් එක්කලා කාලයගේ ඇවෑමෙන්. එතකොට බුදුදහමට අනුව ගත්තහම මේ ලෝකයේ සෑම දෙයක්ම අනන්‍ය විදිහකට සිද්ධ වෙනවා. හේතුඵල ධර්ම එක් එක් අවස්ථාවෙන් අවස්ථාවට අනන්‍යයි. එතකොට මේ අනන්‍ය බව තමයි අසාධාරණ ගතිය කියලා කියන්නේ. එතකොට ආවේ එහෙම නැත්තම් පොදු ධර්ම ඒ අතර තියෙනවා. ඒවා තමයි අපි මුලින්ම කතා කළේ සබ්බචිත්ත සාධාරණ. සබ්බචිත්ත සාධන එතනත් සාධාරණ කියන වචනේ කතා කළා. එතකොට සියලු සිත්වලටම පොදු චෛතසික. එහෙම අපි හතක් කතා කළානේ. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගත ජීවිතේන්ද්‍රය මානසිකාර කියලා. ඊළඟට අපි අකුසල චෛතසික කතා කරනකොටත් අකුසල සාධාරණ චෛතසික ගැන කතා කළා. අකුසල අසාධාරණ චෛතසික ගැනත් කතා කළා. ඒතර මෝහය, උද්දච්ච වගේ චෛතසික ධර්ම අකුසල අසාධාරණ චෛතසික. එතකොට දැන් කුසල පක්ෂය ගැන අපි කතා කරනකොටත් එතනත් කුසල සාධනතර කුසල් සිත් තමයි ශෝභන සිත් හැටියට හඳුන්වන්නේ. ඒ නිසා සෝභන සිත්වල යෙදෙන චෛතසික සෝභන චෛතසික ඒ චෛතසික 25ක් තියෙනවා. ඒ 25න් 19ක් සෝභන සාධාරණ. එතකොට සබ්බචිත්ත සාධාරණ නෙමේ සෝභන සාධාරණ කුසල් සිත්වලට සාධාරණයි. සෑම කුසල් සිතකම යෙදෙනවා. ඒතර ඒ ටික තමයි අපි පසුගිය සතියෙන් කතා කරලා නිමා කළේ. එතකොට ඒ 19 හැරුණාම තව හයක් තියෙනවා සෝබන සිත්වල යෙදෙන සෝබන චෛතසික තමයි. නමුත් අසාධාරණ චෛතසික ඒවා තමයි විරති චෛතසික 3යි අප්‍රමාණ චෛතසික 2යි ප්‍රඥාවත්. එතකොට අද අපි මේ කතා කරන්න ආරම්භ කරන්නේ ඒ සෝබන චෛතසිකවල අසාධාරණ චෛතසික පිළිබඳ. එතකොට ඒ අතර මුලින්ම දැක්වෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මේ චෛතසික ධර්ම තුනම පොදුවේ කතා කරනවා විරති චෛතසික කියලා. විරති කියලා කියන්නේ වෙන්වීම පිළිබඳව. වරදින් වැළැක්වීම පිළිබඳව. චෛතසික ධර්ම. එතකොට මේවා කුසල් සිත්වල නේද එන්නේ. එතකොට කුසල් සිතේ මේ චෛතසික ධර්ම යෙදෙනකොට පුද්ගලයා වරදින් වළක්වනවා. එතකොට මේ චෛතසික ධර්ම හැම මොහොතකම කුසල් සිතේ යෙදෙන්නට ඕන නැහැ. මේ චෛතසික ධර්ම කුසල් සිත් වලට අවශ්‍ය වෙන්නේ මොන අවස්ථාවේදීද? අකුසලයකින් වැළකීම් වශයෙන් කුසලයක් සිද්ධ කරන අවස්ථාවේදී පමණයි. දැන් අපි හිතමු දාන චේතනාවකදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ චෛතසික ධර්ම යෙදීම අත්‍යවශ්‍ය නැහැ. ඒ දාන චේතනාවේදී දානයක් දෙනකොට එතනදී සද්ධාව ප්‍රඥාව ඇතුව පරිත්‍යාගශීලී අදහසත් එක්ක කටයුතු කරනවා. එතකොට දානේ වගේම අපි තව මේ දස කුසල් පිළිබඳව දක්වනකොට අපි ක්‍රමයක් දක්වනවානේ ප්‍රාණඝාතයෙන් වැළකීම. ප්‍රාණඝාත අදත්තා දාන කාමිත්‍යාචාර මුසාවාද මද්දපාන මුසාවාද පිසුනා වාච පරසා වාච සම්පප්පලාප අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන මේ 10 දස අකුසල කර්මපත හැටියට හඳුන්වනවා. ඒතර දස කුසල කර්මපත ගැන කතා කරනකොට ඒකෙම විරතිය ගැන අපි කතා කරනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම ඊළඟට අදත්තා දාණයෙන් වැළකීම කාම මිත්‍යාචාරයෙන් වැළකීම මුසාවාදයෙන් පිසුන වාචයෙන් පරස වාචයෙන් සම්පප්පලාපයෙන් වැළකීම අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි වලින් වැළකීම දැන් ඔන්න ඔය කතා කරපු ධර්මයන්ගෙන් වැළැක්වීම වශයෙන් තමයි මේ චෛතසික ධර්ම ඇති වෙන්නේ. එහෙම නැතුව අර දන් දීම වගේ කාරණයකදී නෙමෙයි මේක ගොඩක් වෙලාවට සිල් රැකීම සම්බන්ධව මේ චෛතසික ධර්ම ටික විශේෂයෙන් යෙදෙනවා. එතකොට සීලමය කුසලයේ සම්බන්ධ. මොකද එතනදී අපට අර වරදින් වැළකීම, නොකල යුතු දේ නොකර සිටීම කියන කොටසක් අවශ්‍යයි. ඒකෙම තව කොටසක් තියෙනවා කල යුතු දේ කිරීම. එතකොට එබඳු තැන්වලදී තමයි මේ චෛතසික ධර්මය දෙන්නේ. ඒ නිසා මේක සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන්න ඕන කියලා නියමයක් නැහැ. ඒ නිසා තමයි කුසල චෛතසික එහෙම නැත්නම් සෝබන චෛතසික වුණත් මේවා සෝබන සාධාරණ චෛතසික නොවන්නේ. එතකොට ඒ පිළිබඳව මහානායක හාමුදුරුව පැහැදිලි කරනවා මේ විදිහට සම්මා වාචාය සම්මා කම්මන්තය සම්මා ආජීවයයි විරති චෛතසිකයෝ තිදෙනෙක් වෙති ප්‍රාණඝාතාදී පාපයන්ගෙන් වළක්නා ස්වභාවය විරති නම් වෙති නොහොත් සත්‍යයන්ට ප්‍රාණඝාතාදීන් වැළකීමට උපකාර වන්නා වූ ධර්මය විරති නම් වෙති පාපෙන් වැළකීම මාත්‍රය හෝ විරති නම් වෙති විරතිය සාමාන්‍යයෙන් එකක් වුවද සම්පත්ත විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතියයි ප්‍රභේද හේන් තුනක් වේ. එතකොට මේ විරති කියලා කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියන්නේ කයින් වෙන අකුසල් වලින් වචනයෙන් වෙන අකුසල් වලින් වලකින වලක් වලක්වන ඊළඟට දිවි පැවැත්වීම සම්බන්ධව සිද්ධ කරන අකුසල් වලින් වලක්වන චෛතසික ධර්ම. එතකොට මේ වැලක්වීම කියන එක ක්‍රම තුනකට සිද්ධ වෙනවා සම්පත්ත විරති සමාදාන විරති සහ සමුච්ඡේද විරති වශයෙන්. ඒතර සම්පත්ත විරති කියලා කියන්නේ මොකක්ද? තමන්ගේ කුලය, වයස, දනුමැතිකම යනාදිය සලකා සිකපද සමාදානයක් නොමැතිවම වරද කරන්නට සිදුවන අවස්ථාව පැමිණි කලෙහි එය නොකර හැරීම සම්පත්ත විරතියය. එතකොට සම්පත්ත විරති කියලා කියන්නේ ශික්ෂාපද සමාදන් වීමක් නැහැ. නමුත් යම් කිසි වැරද්දක් කරන්න සිද්ධ වෙනකොට වරද්දක් කරන්නට කරුණු පැමිණෙනකොට තමන්ගේ කුලය ගැන සලකලා, තමන්ගේ දැනුගත්කම් ගැන සලකලා, තමන්ගේ තනතුර ගැන සලකලා, තමන්ගේ වයස ගැන සලකලා, තමන්ගේ ප්‍රතිපදාව ගැන සලකලා. එතකොට ඒ තමන් කරන ක්‍රියාව තමන්ගේ පසුබිම ගැන සලකලා, එතකොට විශේෂයෙන් මම මේක කරන්නේ කියලා සමාදම් වෙලා නැහැ. පොරොන්දුවක් වෙලා නැහැ. නමුත් අර කරුණු සලකාගෙන එතනත්තා අර අයහපතින් අර වරදින් වළකිනවා. ඒකට තමයි සම්පත්ත විරති කියලා කියන්නේ. යම්කිසි යම්කිසි වරදක් කරන්නට සිදු වී තිබෙන අවස්ථාවේදී එය තමාගේ කුල પરම්පරාවේ අය විසින් නොකරන ලද්දක් නම් ඒ බව සලකා තමා විසින්ද එය නොකර හැරීම කුලය සලකා පවින් වැළකීම යම්කිසි වරදක් කරන්නට සිදු වී තිබෙන කල්හි මා වැනි වෘද්ධයෙකුට මෙබඳු වැඩ නුසුදුසුයයි පව් නොකර හැරීම වයස සලකා පවින් වැළකීම යම්කිසි වරදක් කරන්නට සිදු වී තිබෙන කල්හි තමාගේ දනුමැතිකම් සලකා මේවා මෝඩයන්ට මිස මාවැනි කාරණා කාරණා දත් කෙනෙකු විසින් කිරීම සුදුසු නැතයි පවින් වැළකීම දනුමැතිකම සලකා පවින් වැළකී වැළකීම එතකොට මේ විදිහට සමහරට තමන්ගේ වයස ගැන හිතලා එහෙමත් නැත්නම් තමන්ගේ කුලය ගැන හිතලා තමන්ගේ දැනුගත්කම් ගැන හිතලා తত্ত্বය තනතුර මේ ආදී කාරණා ගැන හිතලා අර විශේෂයෙන් මම මේ සීලය සමාදන් වෙනවා කියලා පොරොන්දු වෙලා සිල් රැකීමකට තමන් නතු වෙලා නැහැ. නමුත් වැරදි කරන්නේ නැහැ. ඒ වැරදි කරන්නේ නැත්තේ මොකක් නිසාද? ඒක නුසුදුසුයි කියලා තමන් තේරුම් අරගෙන තියෙනවා යම්කිසි පදනමක් මත. එතකොට අන්න ඒ විදිහට තමන් වරදින් වැළකීමට කියන සම්පත්ත විරති කියලා. එතකොට මේ සම්බන්ධව සම්පත්ත විරතියට උදාහරණයක් වශයෙන් චක්කනගේ කතාව ආචාර්යවරයෝ දක්වති. එතකොට පුරාණ ආචාර්යවරු චක්කන කියන දරුවෙකුගේ කතා ප්‍රවෘත්තියක් දක්වනවා. එහෙම නැත්නම් තරුණයෙකුගේ කතා ප්‍රවෘත්තියක් දක්වනවා මේ සම්පත්ත විරතිය පිළිබඳව. චක්කන පෙර ලක්දිව විසු සිංහල ගොවියෙකි. රෝගාතුර වූ ඔහුගේ මවට වෙද මහතා සාමස් දෙන්නට නියම කළේ. චක්කනගේ සහෝදරයා සාමස් සෙවීමට ඔහුට කුඹරට ගොස් බලන්නට නියම කළේ. චක්කන කුඹරට ගිය කල්හි ගොයම් පැල කෑමට ආසාවෙක් බිය වී වේගෙන් දුව ගොස් තොණ්ඩුවකට හසු වී හඬන ගියේ. චක්කන හඬ ඇසී එහි ගොස් බැඳී උන් සාවා දැක ඌ අල්ලා මවට බෙහෙත් පිණිස මරන්නට සිතා නැවත මවගේ දිවි රකුණු පිණිස අසරණ සතාගේ දිවි නැසීම නොසුදුසුයයි සිතා හැරදැම්මේය. ඔහු ගෙදර ආ විට සහෝදරයා සාවෙකු ලදද යසු කලෙහි චක්කන සිදු වූ සැටි සහෝදරයාට කීය. එය අසා සහෝදරයා ඔහුට තර්ජනය කළේය. චක්කන මව සමීපයට ගොස් මම උපන්දා පටන් මේ වනතුරු දන දන ප්‍රාණඝාතයක් නොකළමිය. ඒ සත්‍යානුභාවයෙන් මාගේ මව නිරෝගී වේවායි සත්‍යක්‍රියා කළේ. ඒ සත්‍යානුභාවයෙන් මව නිරෝගී වූවායි. ඉතින් මේක හරීම සුවිශේෂ කාරණයක්. අපිට තවත් පැතිවලට මේක වැදගත් වෙනවා. දැන් මෙතන කියන්නේ මේ සම්පත්ත විරති. දැන් චක්කන කියන මේ තරුණයා එතකොට මම ප්‍රාණඝාතයෙන් වළකින්නට සිල්පද සමාදන් වෙලා තිනවා මම පන්සිල් රකින්න කෙනෙක් මම පංචශීලය ආරක්ෂා කළ යුතු එහෙම කල්පනා කරලා නෙමෙයි. දැන් අම්මාගේ ජීවිතය ආරක්ෂා කරන්න වෛද්‍යවරයා හාමස් දෙන්නට ඕන කියලා කියලා තියෙනවා. එතකොට මවගේ ජීවිතයත් අනතුරේ තියෙන්නේ. හැබැයි දැන් මේ හාව අතටත් අහු වෙලා තියෙනවා. ඌ මරන්නටත් අවස්ථාව තියෙනවා. සියලුම කරුණු පැමුණුනාට පස්සේ කෙනෙකුගේ ජීවිතය රකින්න තව කෙනෙකුගේ ජීවිතය විනාශ කරන එක ඒක සුදුසු දෙයක් නෙමෙයි. ගැළපෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මේක කරන එක සුදුසු නැහැ කියලා තරහව අතාරිනවා. එතකොට එහෙම අතාරින්නේ තමන් ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදයක් සමාදන් වෙලා තියෙනවා කියන අදහසක් මත පිහිටලා නෙමෙයි. සාමාන්‍ය දැනුමත් එක්කලා ඔහු කල්පනා කරනවා මේක අයෝග්‍ය දෙයක්. කෙනෙකුගේ ජීවිතයක් රකින්න තව කෙනෙකුගේ ජීවිතය විනාශ කිරීම සුදුසු නැහැ. ඒ පදනමේ තමයි ඔහුගේ තීරණය ගන්න. ඉතින් මේක තමයි අර සාමාන්‍ය සුචරිතවත් මිනිසුන්ගේ දැන් ඔය નિરાගමික කියලා හරියට කතා කරන අය මෙන්න මේ වගේ පදනමක් ගැන තමයි කතා කරන්නේ. දැන් ලංකාවේ නිරාගමික කියලා කතා කරන අය කතා කරන්නේ බුදුදහමට විරුද්ධවාදකම් කරන්නනේ හුඟක් දෙනා කතා කරන්නේ. කියන්නේ ඒ අය බුදුදහම ඇසුරු කොටකට සමාජයක ජීවත් වෙනවා. ඒගොල්ලෝ කරන වැරදි අර බුදුදහමේ යම් යම් කරුණු නිසා වඩා ඉස්මතු වෙලා පේන්න ගන්නවා. එතකොට ඒගොල්ලෝ වැරදිකාරයෝ බවට පත් වෙන්නේ මේ බුදුදහම නැමැති නිර්නායකේ මත. ඒ නිසා ඒගොල්ලන් ඒගොල්ල බුදුදහමට විරුද්ධ වෙනවා විරසක වෙනවා මොකද ඒගොල්ලන්ගේ වරද ප්‍රකට වෙලා පේන නිසා. දැන් උදාහරණයක් හැටියට ගත්තාම අපේ තාත්තා දීර්ඝ කාලයක් මත්පැන් බීපු කෙනෙක්. එතකොට මට වැඩිමහල් අයියලා කළා ඔක්කොම විවාහ කරලා දුන්නට ආවාහ විවාහ වුණාට පස්සේ මම තාත්තට යෝජනා කළා දැන් තාත්තා ගෙදර ඉන්න ඉතින් අවශ්‍යතාවයක් නැහැ. ඒවා අනිත් අයට කරගන්න ඉඩ හැරලා තාත්තා මෙහි පන්සලට ඇවිල්ලා මේ හාමුදුරන්ට උපස්ථාන කරමින් පිනක් දහමක් කරගෙන ඉන්න. ඉතින් තාත්තා අදහසට එකඟ වෙලා පන්සලට ආපහුන විට පන්සලට ඇවිල්ලා සම්පූර්ණයෙන් අර බීම නැවැත්තුවා. නවත්තලා වතාවත් කරමින් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කළා. එතකොට තාත්තා බොහොම සමාජශීලී කෙනෙක්. ඒ වගේම ඥාති සංග්‍රහය මිත්‍ර සංග්‍රහය ඒවට හරීම ලැබීව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා කාගේ හරි මලගයක් මගුල්ගයක් කිව්වොත් තාත්තා ඥාතියෙක්ගේ මිත්‍රයෙක්ගේ කාගේ හරි කිව්වොත් තාත්තා පන්සලේ හිටියා වුණත් ඒවට යනවා ගිහින් සම්බන්ධ වෙනවා. දැන් මෙහෙම ගිය හැම අවස්ථාවකම අපේම ඥාතීන් සමහරලාට තාත්තා පොළඹවනවා මත්පැන් බොන්නට. ඇයි ඒ? දැන් ඒ පොළඹවන්නේ මොකක් නිසාද? දැන් අර එකට කාපු බීපු අය අතරේ එක්කෙනෙක් වැරද්ද නොකොට වැළකී සිටිනකොට අනිත් අයගේ වරද තීව්‍ර වෙලා මතුවලා පෙනෙන ගතියක් තියෙනවා. එතකොට අනිත් අයත් දොස් කියන්නේ අර මනුස්සයන් ඔබ ඉන්නවා නම් මේගොල්ලන්ට බැරි මොකද? දැන් අර යසාගේට මෙච්චර කාලයක් බීපු මනුස්සයන් ඔබ ඉන්නවනේ මේගොල්ලන්ට තමයි බීම නවත්තන්න බැරි. දැන් අර ඔක්කොම එකට බිව්වනම් හැමෝම එක ගොඩේ. දැන් එක්කෙනෙක් නොබී ඉන්නකොට අර බොන මනුස්සයාගේ දුර්වලකම මතුවලා ප්‍රකට වෙලා පේන්න ගන්නවා. එහෙම පෙනෙන නිසා වැරදි කරන අය හැමතිස්සෙම අර වැරද්ද නොකර ඉන්න පුද්ගලයා වරදට පොළඹවන්නට උත්සාහ කරනවා. පොළඹවන්නට බැරි නම් ඒ තැනත්තට නිග්‍රහ කරනවා කුහකේ ඔය මේ අපි නම් හරි විවෘතයි අපි විවෘතව කාලා බීලා ඉන්නේ. ඔය බොන්නේ නැහැ කියන අය තමයි කුහකකම් කරන්නේ. ඒගොල්ලෝ නිකන් ඇතුලේ එකක් තියාගෙන කටයුතු කරන්නේ. ඒගොල්ලෝ গুপ্ত චරිත. එතකොට අවංකව නෙමේ වැඩ අන්න ඒ විදිහට අර වරදින් වැළකීලා ඉන්න මිනිස්සයාට නිග්‍රහ කරන්නට පටන් ගන්නවා. එතකොට අන්න ඒ වගේ වැඩක් තමයි ලංකාවේ નિરાගමික කියන කණ්ඩායමට වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ බෞද්ධ පරිසරයක් තුල ජීවත් වෙන නිසා හැමතිස්සෙම මිනිස්සු යම්කිසි වරදක් දිහා බලනකොට නීතියට අනුව බලනවා වගේම විශේෂයෙන් ලංකාවේ සංස්කෘතිය තුල ඒගොල්ලෝ බලන්නට පුරුදු වෙලා තියෙනවා සිංහල බෞද්ධ සංස්කෘතියට අනුරූපීව. එහෙම බලනකොට ඒක වරදක් ඒක සුදුසු නැහැ කියන තීරණයකට. එතකොට මේක හිස රදයක් වෙනවා. අර නිදහසේ Tamanට රුචි විදිහට අර බටහිර සංස්කෘතියට අනුව බටහිර සංකල්ප වලට අනුව සංකර විදිහට වැරදි කරමින් Tamanගේ සිතූ සිතූ ආකාරයට කාම සංකල්පනා සමෘද්ධිමත් කරගන්න එහෙම නැත්නම් ඒවට පෙළඹිලා කටයුතු කරන්න වෑයම් කරන පිරිසට මේ බුද්ධාගම තමයි ලොකුම බාධකේ මේකෙන් මේක නිසා තමයි අපිට මේ නිකන් අපි දිහා චෝදනාමුකයෙන් බලන්නේ වගේ ප්‍රශ්නයක් ඒගොල්ලන්ට එනවා. එහෙම ආපු තැන ඉඳලා ඒගොල්ලෝ බුදුදහමට වෛර කරන්නට සහ බුදුදහමට නිග්‍රහ කරන්නට ගන්නවා. ඒක පහත් කොට සලකන්න ගන්නවා. ඒකේ තියෙන යම් යම් දුර්වලකම් බුදුදහමේ දුර්වලකම් නෑ නමුත් බුදුදහම ක්‍රියාවට නම් වන අයගේ යම් යම් දුර්වලකම් තියෙනවා ඒ දුර්වලකම් මතු කර කර දහමට නිග්‍රහ කරමින් ඒ අය निराගමික කණ්ඩායමක් හැටියට පෙනී හිටින්න උත්සාහ නමුත් දැන් සැබෑවටම ලෝකේ निराගමික කියන සමහර චරිත තියෙනවා ඒ අය ආගමකට නිග්‍රහ කරන්නේ ඒගොල්ලන්ට මේ ආගමක් සම්බන්ධව මුකුත් ගස්ඨනයක් නැහැ ඒගොල්ලන්ට බුද්ධ ආගම ගැනවත් ක්‍රිස්තියානි ආගම ගැනවත් Hindu ආගම ගැනවත් ඉස්ලාම් ආගම ගැනවත් වෙනත් ආගමක් ගැනවත් ඒගොල්ලන්ට ගැටුමක් හෝ වෛරයක් නැහැ. ඒ අය විශේෂයෙන් ආගමකට කියලා කුඩා කාලේ ඉඳලා නැඹුරු වෙලා නැහැ. යොමු වෙලා නැහැ. එහෙම පසුබිමකුත් නැහැ. එතකොට එහෙම එහෙම යම් යම් ජන කණ්ඩායම් ඕන තරම් ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් මේක කල යුතුයි මේක නොකල යුතුයි කියන මූලික සංකල්ප ටිකක් ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. එතකොට අන්නේ හදාගත්තු සංකල්පත් එක්ක කටයුතු කරනවා. එතකොට ඒ සඳහා වෙනත් ආගමක් ඕන නැහැ. එහෙම ආගමක් ඇතත් නැතත් මේ මූලික සංකල්පත් එක්ක ඉන්න පුළුවන් වගේ අදහසක ඉන්න. එතකොට අන්න ඒ වගේ අය සමහර විට ශික්ෂාපද සමාදන් නොවුනත් මෙන්න මේ වගේ කාරණා මත තමන්ගේ කුලය ගැන සලකලා තමන්ගේ තත්වය ගැන සලකලා ඊළඟට තමන්ගේ પરම්පරාව ගැන සලකලා තමන්ගේ දැනුගත්කම් ගැන සලකලා එතකොට එහෙමත් නැත්නම් දැන් මේ චක්කන වගේ ඒ පැමිණි අවස්ථාවත් එක්ක සංසන්දනාත්මකව බලලා මෙහෙම දෙයකට මෙහෙම වැඩක් කරන එක සුදුසු නැහැ. කෙනෙකුගේ ජීවිතය රකින්න තව කෙනෙකුගේ ජීවිතයක් බිල්ලට දෙන එක ගැලපෙන්නේ අන්න එහෙම නිකන් සරල වශයෙන් අර ඉංග්‍රීසියේ කියන normal sense කියලා කියන්නේ සාමාන්‍ය දැනීම පාවිච්චි කරගෙන ඒ අය අර වරදින් වළකිනවා. ඉතින් ඇත්තටම ඒ ස්වභාවය යම් කෙනෙක් තුල තියෙනවා තමයි ඒ තනත්තාට මේ ශික්ෂා ගරුකව ඉදිරියට යන්නට පුළුවන් වෙන්නේ. ඉතින් දැන් එකෙන් අදහස් කරන්නේ निराගමික බව හොඳයි කියන එකක් නෙමෙයි. ඒ අඩුම තරමින් ඒ විදිහටවත් හිතන්න පුළුවන් වෙන කෙනෙකුට තමයි මේ ශික්ෂාවන් තුල ගැඹුරට යන්නට හැකියාවක් තියෙන්නේ. එහෙම නැති වුණොත් ඒ අය මේ මේ ශික්ෂාපද කියලා කියන්නේ තමන් නිකන් හිර කිරීමක් තමන්ට නිකන් බලපෑම් කිරීමක් වගේ දකිනකොට ඒ අය අර ශික්ෂාපදවලට ගැටෙනවා ධර්මයත් එක්ක ගැටෙනවා විනයත් එක්ක ගැටෙනවා ඒකෙන් තමන් හිර කරලා තියනවා වගේ දැන් සමහර ස්වාමින් වහන්සේලා හැම කතා කරන්නේ ඇතැම් අවස්ථාවල ඒතකොට උන්වහන්සේලාට මේ ශික්ෂාපද පනවලා බුදුහාමුදුරුවෝ මේ ලොකු අපහසුවකට පත් කරලා වගේ يعني අනිත් මිනිස්සු බොහොම නිදහසේ ඉන්නවා මේ අපිව තමයි හිර කරලා තියෙන්නේ අපිට නිකන් අතප්පයක් දිග ඉතින් කවුද එතනට ආවේ එතන තමන්ගේ කැමැත්තෙන් ආවේ. අපට උනත් කුඩා කාලේ එබඳු යම් හැඟීමක් තිබුණා බුදුරජාණන් වහන්සේ මේ මෙච්චර ශික්ෂා පද පනවලා නිසා නිකන් අපිව හිර වෙලා නේද අනිත් මිනිස්සු නිදහසේ කටයුතු කරනවා අපිට නිකන් කතා කරන්න බෑ අතප්පයක් හොලවන්නවත් බෑ එතකොට හැම දෙයකටම නීති මුල් කාලේ අපටත් එහෙම හිතුණා හැබැයි මොකද්ද මේ කියලා ගැඹුරට කල්පනා කරනකොට තමයි අපිට බුදුහාමුදුරුවෝ ගැන ගෞරවයක් ඇති වෙන්න ගත්තේ අපටයි නිවන් දකින්න ඕන උනේ අපටයි කෙලස් නසන්න ඕන ඕනේ. එතකොට කෙලස් නසන්නට මේ මඟ තෝරාගත යුතුයි කියලා මමයි තීරණය කළේ. ඒ මම තීරණය කරපු මගේ ඉලක්කයට යන්න බුදුහාමුදුරුවෝ නිවැරදිව ආරක්ෂණ ප්‍රතිපදාවක් හදලා දීලා තියෙනවා. එතන මම නිවන් දකින්න ඕන කියලා සිවුර දාගත්තට නිවන් දකින ක්‍රමය මම දන්නේ නැත්නම් ඒකට ශික්ෂණය වෙන විදිහ දන්නේ නැත්නම් මම නිකන් අරමුණක් නැතුව අතරමං වෙනවානේ. එතකොට එහෙම නොවෙන්නට බුදුරජාණන් වහන්සේ මට පැහැදිලි මඟක් පෙන්නලා දීලා තියෙනවා. නිවන් දකින්න ඕන නම් ඒ සඳහා මහානකමට එනවනම් මෙන්න මෙහෙමයි එතන කටයුතු කළ යුත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ ශික්ෂා පද පනවලා නිකන් අපිව හිර කරලා කියලා දකිනකොට බුදුහාමුදුරුවෝ ගැන නිකන් නොසතුටක් ඇති වෙනවා නුරුස්නා බවක් ඇති වෙනවා හැබැයි මේ ශික්ෂා පද වලින් කරලා තියෙන්නේ මට අවශ්‍ය තැනට යන්න නිවැරදිව මඟ පෙන්වීමයි කියලා දකිනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳ ලොකු ගෞරවයක්, ශාස්ත්‍රීය ගෞරවයක් හැබෑවටම අපේ සිත්වල ඇති වෙනවා. ඉතින් අන්න ඒ විදිහට අර යම්කිසි කෙනෙකුට අඩුම තරමින් ආගම දහම පිළිබඳව කල්පනා කරලා රැකෙනවා වගේම මූලික වශයෙන් තියෙන්නට ඕන අර සාමාන්‍ය දැනීම මේක සුදුසු නෑ මේ කෙනෙකුගේ ජීවිතේ රකින්න තව කෙනෙකුගේ ජීවිතයක් නැසන එක ගැලපෙන්නේ නෑ එහෙම කරලා එක කරන්න. එතකොට මේ සාමාන්‍ය දැනීම තියෙනවා නම් තව කෙනෙකුට ආශිර්වාද කරන්න කියලා සත්තුන්ගේ බෙලි කපන්න. එතකොට ඒ වගේ වැඩවලට පෙළඹෙන්න. ඇත්තටම හුඟක් වෙලාවට දැන් බටහිර ලෝකයේ ඒ නිරාගමික සංකල්ප වලට පෙළඹෙන්න පුරුදු වෙලා තියෙන්නේ අර වගේ වැරදි ප්‍රතිපදාවක්. ශාන්තිය පිණිස කියලා යාග කරනවා. එතකොට තමන්ට ආශිර්වාදයේ පිණිස දෙවියන් යදින්නට කියලා සතුන්ගේ බෙලි කපන. ඉතින් මෙහෙම තව කෙනෙකුගේ බෙල්ල කපලා තව කෙනෙක් ඝාතනය කරලා ලබන ශාන්තිය මොකක්ද කියලා තර්කානුකූලව බුද්ධිමත්ව කල්පනා කරනකොට ඒ අයට හැඟෙන්න ගන්නවා මේ ආගමට වැඩිය හොඳයි අපි පැත්ත කරලා ඉන්න එක. එතකොට ඒ ඒ තීරණයට ඇවිත් තියෙන්නේ අර වගේ ප්‍රාථමික සංකල්පත් එක්කලා යන ආගමික පසුබිම් තුල. නමුත් බුදුදහම කියන්නේ එහෙම එකක් නෙමෙයි. බුදුදහම කියලා කියන්නේ ජීවිතයේ යථාර්ථය, අර්ථය පෙන්වා දෙන මේ සබාධම ක්‍රියාත්මක වෙන රටාව පැහැදිලි කරගෙන පරමාර්ථ වශයෙන් මේවා තේරුම් ගන්න තාම ගැඹුරු දර්ශනය ගැඹුරු විද්‍යාව ජීවන කලාව එතකොට තමන්ගේ යහපත් අරමුණු වෙත සමීප වෙන්නට බුදුරජාන් වහන්සේ පෙන්වලා දීපු ඊට වටිනා ප්‍රතිපදාව එතකොට මේක තුල අර විදිහට නිකන් ප්‍රාථමික දේවල් නෑ තමන්ගේ ජීවිත රැක ගන්න කියලා අනුන් බිලිදෙන ඒවා. එතකොට තමන්ට සත්‍ය දකින්න කියලා අනුන් රවට්ටන ඒවා එහෙම එකක් නැහැ. මේක පංචශීල ප්‍රතිපදාව මූලික කොටගෙන. ඉතින් ඒ නිසා මෙතනට අර සිහිබුද්ධිය තියන අඩුතරමින් මේ මේ මට්ටමටවත් සිහිබුද්ධිය තියෙන. ඒ කියන්නේ මේ චක්කනට තිබුණා වගේ. තව කෙනෙකුගේ ජීවිතේ රකින්න තව කෙනෙකුගේ ජීවිතේ නැසන එක හොඳ නෑ කියන මට්ටමේවත් සිහිබුද්ධිය තියෙන මට්ටමක කෙනෙක් වුණොත් ඒතනත්ත බුදුදහමත් එක්ක ගැටෙන්නේ නෑ. ඒතනත්ත බුදුදහමට නිග්‍රහ කරන ඒතනත්තට දැනෙන්න ගන්නවා මේක තමයි හැබෑ දර්ශනය. මේක තමයි හැබෑ දහම. ඒක මේ අපි බුද්ධාගමේ නිසා කියනවා නෙමෙයි. හැබෑවට manussකම් වැඩෙනකොට අපි නිතරම කියනවා manuss manussත්වයේ මූල ධර්මයේ තමයි මා පමණක් නොවේ අන් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණය මං ඒ අයට හොඳින් ඉන්න මම සහාය වෙන්නට ඕන. ඒක තමයි manussත්වයේ මූලික ගුණය. ඒ මත තමයි මෙත්තාව, කරුණාව, මුදිතාව මේවා නිර්මාණය වෙන්නේ. මෙත්තා කියලා කියන්නේ අනුත් අය සුවපත් කිරීම පිළිබඳ උනන්දු වෙන ගතිය. ඒතර උනන්දු වෙන්නේ මා පමණක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්න ඕනේ. ඒ වෙනුවෙන් මට මොකද්ද කරන්න පුළුවන් කියන අවංකව හිතන කෙනා තමයි අනිත් කෙනාගේ සුවය වෙනුවෙන් උනන්දු වෙන්නේ. කැප වෙන්නේ. කරුණාව කියලා කියන්නේ අනිත් කෙනා දුකටපත් වෙලා ඉන්නවා දකිනකොට ඒ දුකින් මුදවන්නට කැප වෙන ගතිය, උනන්දු වෙන ගතිය. ඉතින් එහෙම වෙන්නේ අනිත් අයත් හොඳින් ඉන්න ඕන කියන අදහස තියෙනවා. එතකොට මුදිතාව කියලා කියන්නේ අනිත් කෙනා සුවෙන් ඉන්නවා දකිනකොට අවංකව ඇති වෙන සතුට. එහෙම නැත්නම් ඇති වෙන්නේ ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාව ඇති කරගන්න පුළුවන් වෙන්නේ මං විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්න ඕන කියන ආකාරය. එතකොට මේ මනුෂ්‍ය ධර්ම ඒවා ආගමකට සීමා වෙන්නේ නැහැ. ඒක જાතියකට සීමා වෙන්නේ නැහැ. ඒවා සංස්කෘතියකට එක සංස්කෘතියකට විතරක් සීමා විය යුතු නැහැ. එතකොට ඇතැම් අය සීමා කරගන්න පුළුවන්. නමුත් එහෙම සීමා විය යුතු නැහැ. මේ මනුස්ස ධර්ම කියන ඒවා. එතකොට මේ මනුස්ස ධර්මයේ මූල මූලික සංකල්පය තමයි මූලික સિદ્ધාන්තය තමයි මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ඉන්නට. එතකොට මේ මනුස්සත්වය පිළිබඳ මූලික අදහසක් යම් කෙනෙකුට තියෙනවා නම් අනිත් මොකක්වත් ශික්ෂාපද ආදිය පිළිබඳ ඒතනත්තට දැනුමක් වැටහීමක් ආගමක් දහමක් මොකක්වත් නැතත් ඒතනත්තට මූලික වශයෙන් අර සදාචාර සම්පන්න සීමාවක් තුල රැකෙන්නට ඒතනත්තට යම්කිසි තර්කානුකූල බුද්ධියක් උපයෝගී කරගෙන පුළුවන් වෙනවා. ඉතින් එහෙමවත් හැකියාවක් නැති කෙනෙකුට බුදුදහම පේන්නේ නිකන් තමන්ගේ නිදහසට බාධා කරන. එතකොට මේගොල්ලෝ නිදහස කියලා හිතන්නේ මොකද්ද? අර නිකන් සත්තු වගේ වැඩ කරන. ඒ කියන්නේ මනුෂ්‍ය ධර්ම නෙවෙයි. මනුෂ්‍ය ධර්මයේ අනුව කටයුතු කරනවා නම් බුදුදහම තමන්ට ආශිර්වාදයක් වගේ පේනවා. ඒකයි මම කිව්වේ දැන් අර පැවිදි වෙච්ච කුඩා කාලේ අපට උනත් හිතුණා බුදුහාමුදුරුවෝ නිකන් නීති පනවලා අපිව හිර කරලා නේ. හැබැයි හැබෑවට අපි මොකකටද මහාන උනේ මොකක්ද මහානක මේ පරමාර්ථය මොකක්ද මේ ප්‍රතිපදාව මගේ කැමැත්තෙන් නේද මෙතනට ආවේ කියලා කල්පනා කරනකොට තමයි බුදුරජාණන් වහන්සේ තමයි අපට හැබෑවට මඟ පෙන්වපු සැබෑම ශාස්ත්‍රවරයා කියලා ලොකු ගෞරවයක් ඇති වෙනවා. ගෞරවය ඇති නම් අපට අර මූලික දැනුම ඒ කියන්නේ මනුෂ්‍යත්වයේ පිළිබඳ මූලික අදහසක් අපට තියෙන්නට ඕන. ඒ නිසා බුදුදහම වැනි පරිසරයක ඉඳලා යම්කිසි කෙනෙක් බුදුදහමෙන් ඉවත් වෙලා निराගමික වෙනවා නම් බුදුදහමත් එක්ක වෛරයක් ගැටුමක් කෝන්තරයක් හදාගන්නට උත්සාහ කරනවා නම් එතන තියෙන්නේ निराගමික සංකල්පයක් නෙමෙයි එතන තියෙන තනිකරම මනුෂ්‍යත්වයෙන් ගිලිහීම පිළිබඳ කාරණයක්. ඒ කියන්නේ බඳු අයට manussත්වයේ පිළිබඳ අදහසක් නැහැ. ඒගොල්ලෝ නිදහස හැටියට දකින්නේ, ඒගොල්ලෝ निराගමික බව හැටියට දකින්නේ manussත්වේනොත් පල්ලෙහා තියෙන තිරිසංගති Tamanට පවත්වන්නට පුළුවන් වෙන්නේ. ඒ තිරිසංගති පවත්වන්නට පුළුවන් නම් තමයි යන්න නිදහස. ඒවට අපිට නිදහස තියෙන්න ඕන. එහෙම සමහර ගති තිරිසන්නු ළඟවත් නැහැ. එතකොට ඒ ඒ ඒවට ඉඩ තියනවා නම් තමයි යන්න නිදහස. එතකොට ඒවෙන් යම් ඒවට යම් ආගමකින් බාධා කරනවා නම් ඒ ආගමට නිඳා කරනවා. යම් කෙසේ සංස්කෘතියක් තුළ ඒවට බාධා කරනවා නම් ඒ සංස්කෘතියට නිග්‍රහ කරනවා. එතකොට යම් කිසි ප්‍රතිපදාවකින් ඊට බාධා කරනවා ඒ ප්‍රතිපදාවට නිග්‍රහ කරනවා. එතකොට එහෙම අර ගස්ඨණයක් ඇති කරගන්නේ මේ දහමත් එක්ක ප්‍රතිපදාවත් එක්ක මේ බඳු ගස්ඨණයක් ඇති කරගෙන යම් කෙනෙක් નિરાගමික බවට පෙළඹෙනවා නම් එතන තියෙන්නේ අර බටහිර ලෝකයේ තුල මේ තමන්ගේ සුඛ විහරණය සඳහා දිවි පැවැත්ම සඳහා යාග හෝම කරන්න සත්තු මරනවා දැකලා බිලි පූජා පවත්වනවා දැකලා ඉතින් මේකද ආගම කියන්නේ එහෙනම් මීට වඩා හොඳයිනේ ආගමක් නැතුව අපි සදාචාර සම්පන්නව ඉන්න එක කියලා හිතන එකයි බුදුදහම දිහා බලලා ඒකත් එක්ක ගැටුමක් ඇති කරගෙන निराගමික වෙන එකයි හාත්පසින් කාරණා දෙකක් අතන තියෙන්නේ මේ මිනිස්සුන්ට මේක තර්කානුකූලව බලනකොට කෙනෙකුගේ ජීවිතේ පවත්වන්නට කොහොමද තව කෙනෙක් ඝාතනය කරලා කෙනෙකුට ආශිර්වාදයක්. එතකොට ඒක බුද්ධිමත්ව කල්පනා කරන. manussත්වයට එක්කලා සංසන්දනය කරන. ඉතින් එතකොට ඒ චින්තනය තුළ යම්කිසි පදනමක් තියෙනවා. හැබැයි මේ ලංකාවේ નિરાගමික කියන මානසික தത്വයට යන අයගේ පදනම බැලුවෙන් පස්සේ එතන තියෙන්නේ අර manussත්වේනොත් පල්ලෙහාට වැටුණු සත්ව ගතිය. දැන් සමහර භික්ෂුන් වහන්සේලා වුණත් අපට පෙනෙන අවස්ථා තියෙනවා කෙස් රැවුල් වවන එක ඒක මගේ නිදහස ඒක කාටවත් නවත්තන්න මේක මගේ මානව හිමිකම මම සිවුරු අඳින්න ඕන නම් සිවුරු අඳිනවා කලිසම් අඳින්න ඕන නම් කලිසම් අඳින. එතකොට මේ මොකද්ද? ඒ අර යම්කිසි සංස්කෘතියකට අවනත වෙලා ඉන්න බැරුව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නිදහස කියලා. එතකොට මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ නිදහස? ගිහියාස. ඉතින් ගිහියාසතු නිදහස ඕන නම් ඉතින් තමන් පැවිද්දෙක් කියලා පෙනී හිටින්න ඕනේ නැහැ. එතකොට තමන් මේ සිවුරක් දරාගෙන මම භික්ෂුවක් කියලා තමන් නිකන් නම් කරගන්න ඕනේ නැහැ. ඉතින් තමන් ගිහියෙක් හැටියට නිදහසේ ඉන්න පුළුවන්. කවුරුවත් ඒකට බාධා කරන්නේ නැහැ. එහෙනම් මොකටද සිවුරේ ඉඳගෙන අර නිදහස හොයන්නේ? ඒ කියන්නේ සිවුර පාවිච්චි කරනවා තමන්ගේ වැඩ ටික කරගන්න. හැබැයි අර අර සාමාන්‍ය ගිහියන් වගේ වැඩ කරන්නත් ඕන. එතකොට ඒකෙම තව ටිකක් පල්ලෙහාට ආවෙන් පස්සේ එතකොට අපිට පේනවා අර තිරිසන් සත්තු වගේ වැඩ කරන්න ඕන ඒ තිරිසනුන්ට ආවේනික වූ නිදහස ඕන. හැබැයි ඒකට මේ මනුස්ස සංකල්ප, මනුස්ස සංස්කෘතිය, මනුස්සත්වයේ පිළිබඳ දහම බාධාවක් නම් ඒකට නිග්‍රහ කරනවා. අර වරදින් වැළකුණු මිනිසයා නිවටේක්ය, හීනේක්ය, කෛරාටිකේක්ය, අවංක නැති කෙනෙක්ය කියලා අර මත්පැනට වරදට පෙළඹිච්ච මිනිසයා හොඳ මිනිසයාට නිග්‍රහ කරන්න වගේ ආගමට දහමට නිග්‍රහ කරන්නත් ඇතම් කෙනෙක් පෙළඹෙනවා. ඉතින් ඒ නිසා අවම වශයෙන් ශික්ෂාපද පැත්තකින් තිබ්බත් ආගම දහම පැත්තකින් තිබ්බත් කෙනෙකුට අර සාමාන්‍ය දැනීම මත මේක කරන්න සුදුසු නැහැ මේක නොකළ යුතු දෙයක් කියන අදහසවත් අඩුතරමින් තියෙන්න ඕන තමන්ගේ પરම්පරාව ගැන හිතලා තමන්ගේ වයස ගැන හිතලා තමන්ගේ තනතුර ගැන හිතලා ඊළඟට ඒ සාමාන්‍ය ලෝකයේ ක්‍රියාත්මක වෙන රටාව ගැන හිතලා අඩුතරමින් ඒ ඒ වගේ පදනමක් තුලවත් අපට හොඳ නරක පිළිබඳව වටහා ගැනීමේ මৌলিক සංකල්පයක් තියෙන්නට ඕන. අන්නේ පදනමේ අපි වරදින් වළකිනකොට ඒකට කියනවා සම්පත්ත විරතියයි කියලා. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි සමාදාන විරති. සමාදාන විරති කියලා කියන්නේ සිකපද සමාදන් වූවන්ගේ සිකපද සමාදන් වීමෙහිදී හා ඉන් පසුද තමාගේ ජීවිතය ගැන පවා නොසලකා පවින් වැළකීම සමාදාන විරතියය. එතකොට ශික්ෂාපද සමාදන් වෙනවා. සමාදන් වෙච්ච අවස්ථාවේ සහ ඉන්පසුව ඒ තමන් සිල් සමාදන් වෙලා ඉන්න කියන කාරණය සිහිපත් කරලා වරදින් වළකින බව තමයි සමාදාන විරති කියලා කියන්නේ. එතකොට දැන් සමහර තැනකෙදී අපිට පේනවා අර සම්පත්ත විරතියට වඩා සමාදාන විරතිය ඉදිරියෙන් ඉන්නේ. සමහර තැන්වල අපිට පේනවා සමාදාන විරතියට වඩා ඉදිරියෙන් තියෙනවා සම්පත්ත විරතිය. ඒ මොකද? සමහර අය ශික්ෂාපද සමාදන් වෙලා ඉන්නවා. ඒ ශික්ෂාපද සමාදන් වෙලා ඒ අය සමහර වෙලාවට ඇතුලෙන් කෝපය, ద్వේෂය මතුවෙනවා. එතකොට ඒ අය කියන්නේ මම ධනී කරන වැඩේ සිල් සමාදන් වෙලා නොහිටියනම්. එතකොට අනිත් මනුස්සයා එක්කලා කෝපය, වෛරය, ගැටුම ඇති වෙනවා මනස ඇතුලේ. එතකොට දැන් මේ වැරද්ද කරන්නේ නැත්තේ මේ සිල් සමාදන් වෙලා ඉන්න නිසා ඒකෙන් තමයි දැන් මේ ගැට ගහගෙන යන්තම් ඉන්නේ. එතකොට ඒ බඳු තැනකදී අපට පේනවා ඊට වඩා ඉදිරියෙන් තියෙනවා සම්පත්ත විරතිය. හැබැයි සමහර කෙනෙක් සම්පත්ත විරතිය මත වැළකීලා යම්කිසි නිශ්චිත ඉලක්කයක් ඇතිව නිවන් අවබෝධ කිරීම කෙලස් නැසීම වැනි පැහැදිලි ඉලක්කයක් ඇතිව මේ ශික්ෂාපද සමාදානයට පැමිණෙනවා නම් ඒ තනත්තාගේ සම්පත්ත විරතියට වඩා ඉදිරියෙන් තියෙනවා සමාදාන විරතිය. ඒ නිසා මේකෙන් කොයිකද උසස් කියලා අපිට තීරණය කරන්න බෑ. අවස්ථාවෝචිතව යම් ධර්මයක් තුල යහපත් විදිහට Tamanට පිහිටන්න පුළුවන් නම් ඒක වඩා ශක්තිමත් වෙනවා. ඉතින් ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්නට පුළුවන්. එතකොට අපි වෙනස තේරුම් ගන්නට ඕන සම්පත්ත විරති කියලා කියන්නේ ශික්ෂාපද මුල් කොටගෙන නෙමෙයි සමාදාන විරති කියන්නේ කියන්නේ ශික්ෂාපද මූලික කොටගෙන ඇති වෙන සංවරය. එතකොට සමාදාන විරතියට උදාහරණයක් වශයෙන් උතුරු වඩුන්නාව නැමැති කන්දක විසු ගොවියෙකුගේ පුවතක් දක්වා තිබේ. ඒ මෙසේ උතුරු වඩුන්නාවේ ගොවියා අම්බරිය විහාරවාසී පිංගල බුද්ධරක්කිත තෙරුන් වහන්සේගෙන් සිල් සමාදන් වී ගොවිකම් කළ තැනැත්තෙකි. දිනක් ඔහුගේ ගොනුන් නැති වී උන් සොයනු පිණිස හේ උතුරු වඩුන්නා කන්දට ගියේය. එහිදී ඔහු මහ පිඹුරෙකුට හසු විය. ඔහු අතේ හොඳින් කැපෙන කැත්තක්ද තිබින. කැත්තෙන් හිස සිඳ පිඹුරා මරා දමා ගැලවෙන්නට ඔහුට සිත් විය. නැවත ඔහුට ගරුකල යුතු උතුමකු සමීපයෙන් සමාදන් වූ සිකපද බිඳලීම නොසුදුසුයයි සිතින. මෙසේ හේ තුන්වර දක්වා සිතා අන්තිමේදී සිකපද නොබිඳින්නේමි ඒ වෙනුවට ජීවිතේ හරිමී සිතා නැවතත් සිකපද කඩන්නට නොසිතෙනු පිණිස ළඟතුබු කැත්ත ඈතට වීසිකලේ එකෙනෙහිම පිඹුරා ඔහු හැරගියේ එතකොට දැන් ඔහු එදාම පන්සිල් සමාදන් වුණා නෙමෙයි ඔහු පිංගල බුද්ධ රක්කිත හාමුදුරුවන්ගෙන් සිල් සමාදන් වෙලා ගොවිතැන් කරමින් කටයුතු කරපු කෙනෙක්. එතකොට දැන් මේ පිඹුරට හසු වුණු අවස්ථාවේ පිඹුරා ටිකෙන් ටික දරන හිර කරමින් ඇඟ තද කරනකොට ඔහු අතේ හොඳට කැපෙන කැත්තක් තියෙනවා. ඒතර ඒ කැත්තෙන් කොටලා අර පිඹුරාගේ හිස වෙන් කරලා Tamanට නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඒ එහෙම හිතනකොටම ආපහු මතක් වෙනවා මම මේ අසවල් තෙරුන් වහන්සේගෙන් සිල් සමාදන් වුණානේ නිසා ඒ සීලය බිඳින එක සුදුසු නැහැ. එතකොට ආයෙත් අර මරණ බයත් එක්කලා ආයෙ සිතුවිලි පහළ වෙනවා. ආයෙත් යටපත් කරනවා. මෙහෙම තුන් පාරක් දක්වා හිතනකොට ඔහු ඇස් දෙක පියාගෙන කැත්ත ඈතට වීසි කරනවා. මොකද එතකොට වැටිච්ච තනවත් හොයන්නට බැරි නිසා මම ජීවිතේ නැති වුණත් මම සමාදන් වුණු සීලය බිඳින්නේ කියලා ජීවිත පරිත්‍යාගය. ඉතින් ඒක ඊටා ප්‍රබල මනෝභාවයක්. ඉතින් ඒ ඒ එහෙම හිතලා කැත්ත වීසි කරනකොටම අර පිපුරා සම්පූර්ණයෙන් අර දරණ ලෙහෙලා ඉවත් වෙලා යනවා. ඉතින් ඒක නිකන් අකුණු සරක් වගේ තා ප්‍රබල ශක්තියක් එතනදී මනසේ ගොඩනගෙනවා. ජීවිතය ගියත් මම මේ වැරද්ද කරන්නේ ඒක හරි ප්‍රබලයි. ඉතින් අන්න ඒ වගේ දේවල් තමයි අපට ওই සත්‍යක්‍රියාවන්ට උදව් කරගන්නට සුදුසුම මානසික තත්ත්වයන්. දැන් සමහර දේවල් තියෙනවා අපි සමහර පින්කම් කරලා තියෙනවා පව්කම් වලින් වැළකීලා තියෙනවා ප්‍රතිපදාවන් පුහුණු කරලා තියෙනවා ඒවා අර වගේ තීව්‍ර යෙදීම් නෙමෙයි ඒවා අපේ මනසට එච්චර දැනිලා නැහැ දැන් අපේ රේරුකානේ මහානායක හඳුරෝ සඳහන් කරනවා රාත්තලක් ඔසවනකොට අතින් ඒ අතින් ඔසවනකොට එක විදිහක් ඒ අතින්ම රාත්තල් පහක බරක් ඔසවනකොට තව විදිහක්. අර රාත්තල් ඔසවනකොට යොදවපු ජවයට වඩා ජවය අර රාත්තල් පහ ඔසවනකොට දරන්නට සිද්ධ වෙනවා. යොදවන්නට සිද්ධ වෙනවා. එතකොට එකම අතින් තමයි දෙකම උස්සන්නේ. එතකොට එක වගේ පෙනුනට මෙතන වැඩි ජවයක් වැඩි බලයක් යොදවන්නට අන්න ඒ වගේ තමයි අපට සරල කරුණකදී ඒ ඒන් සීලය ආරක්ෂා කරගන්නවා වගේ නොකර ඉන්නවා වගේ නෙමේ අපිට නොකර ඉන්න බැරිම අවස්ථාවක්. ඒ කියන්නේ ඒ නිසානේ පාරමී උපපාරමී පරමත්ත පාරමී කියලා අවස්ථා තුනක් තියෙන්නේ. පාරමී කියලා කියන්නේ බාහිර ද්‍රව්‍ය වස්තු ඒවා නැති වුණත් ඒවාට හානියක් වුණත් දරාගෙන පව්කම් නොකර සිටිනවා අදාළ ගුණෙහි පිහිටා සිටිනවා. වැරද්ද කරන්නේ නැහැ. ඉවසීම, දරා ගැනීම, අදිෂ්ඨානය, සීලය කියන ඒවා පිළිහිట్లా ඉන්නවා වැරදි පැත්තට යන්නේ නැතිව. එතකොට ඒක මූලික අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි තමන්ගේ අංග ප්‍රත්‍යංග වලට හානියක් සිද්ධ වුණත් ඒකත් දරාගෙන ඒ පීඩාව විඳගෙන ඒ අපහසුතාවය මුක්ති විඳින්මින් එහෙම නැත්නම් ඒක පිළිගෙන අර වැරද්ද නොකොට තමන්ගේ ගුණය තුල සීලය තුල ප්‍රතිපදාව තුල පිහිටලා ඉන්න. ඒක තමයි උපපාරමී. පරමත්ත පාරමී කියන්නේ ජීවිතයට හානි වුණත් තමන් ඒ වරද කරන්නේ නැහැ. එතකොට ඒ තුන්වෙනි අවස්ථාව ඉතා ප්‍රබලයි. දැන් මේ උතුරු වඩුන්නාවේ හිටපු මේ ගොවි මහත්මයා අන්න ඒ විදිහට තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළා සම්පූර්ණයෙන්ම මම සීලය බිඳින්නේ නැහැ ජීවිතේ නැති වුණා. සමම ජීවිතය අතාරිනවා. හැබැයි සීලය බිඳගන්නේ කියලා ඒ හිතනකොට ඒක සීල පරමත්ත පාරමිතා. ඒක අතිශයින් ප්‍රබලයි. දැන් අර මත් ඉහත කතාවේ කිව්වේ චක්කනගේ කතාවේ කිව්වේ එතන එතන සීල පාරමිතා. ඒ කියන්නේ තමන්ගේ අංග ප්‍රත්‍යංග වලට හානියකුත් නැහැ. තමන්ගේ ජීවිතයට හානියකුත් නැහැ. තමන්ගේ මව කියන සාධකයේ තමයි. එතකොට ඒක බාහිර කාරණයක්. අම්මා කියන්නේ බාහිර කාරණයක්. එතකොට ඒ තමන්ට අයත් තමන්ට සමීප අනිත් කෙනෙකුට කරදරයක් වෙන්නට යනවා. දැන් ඒ කරදරේ වළක්වීම පිළිබඳ තීරණය තමන්ට ගන්න වෙලා තියෙනවා. එතකොට නෑ, ඒ වෙනුවෙන්වත් මම මේක කරන්නේ නෑ. ඉතින් ඒකත් ලොකු කැපකිරීමක්. එතකොට දැන් අර ගෙදරාවට පස්සේ අයියා ඔහුට තර්ජනය කරනවා දැන් අම්මගේ ජීවිතේ විනාශ වෙනවා විනාශ වෙන්න අතහැරලා දාන්න හදන්නේ. එතකොට අතට අහුවෙච්ච හාව අරගෙනවිල්ලා අම්මගේ රෝගය සුව කරගන්නේ නැතිව දැන් මේ අම්මට වැඩිය ලොකු උනාද අර හාව? දැන් අර තමන්ගේ සහෝදරයා නින්දා කරනවා තර්ජනය කරනවා. ඉතින් එතනදී ඔහුට තිබුණු එකම පිහිට තමයි Taman අවංකව සත්‍යවාදීව ඒ වරදින් වැළකුණු අවස්ථාව. ඉතින් ඒක ඔහු ගිහිල්ලා තමන්ගේ මෑණියන් ළඟට ගිහිල්ලා සත්‍යක්‍රියාවක් කරනවා මෑණියනේ මම දන දන එතකොට ඔහු එතන සත්‍යක්‍රියාව කරන්නේ මම උපන්දා පටන් මේ වනතුරු දන දන ප්‍රාණඝාතයක් නොකළමි. ඉතින් එහෙම හිතන්න පුළුවන් නම් ඒක අතිශය විශිෂ්ටයි. දැන් අඟුලිමාල වගේ අය කරන්නේ උපන්දා පටන් කියලා නෙමෙයි. ආර්ය જાතිය උපන්දා පටන්. ඒ කියන්නේ මහාන වෙච්ච තැන ඉඳලා. ඒ වෙනත් එක් මනුෂ්‍ය ඝාතන සිද්ධ කළා. එතකොට හැබැයි පැවිදි වුණාට පස්සේ මම මේ වැරද්ද කළේ නැහැ. ඉතින් අන්න එහෙම අපිට එක දෙයක් හරි අපේ ජීවිත කාලෙම කියලා හිතන්න බැරි නම් අඩුතරමින් දවස් කීපයක් හරි සති කීපයක් මාස කීපයක් අවුරුදු කීපයක් මම මේ වරදින් වැළකීලා හිටියා කියලා අපිට හිතන්න පුළුවන් නම් අවංකව අන්න ඒ බඳු කාරණයක් තමයි අපිට සත්‍යක්‍රියාවකට යොදා ගන්න පුළුවන්. ඉතින් ඒක හරීම ප්‍රබලයි. සත්‍යක්‍රියාව කියලා කියන්නේ ඒ මොහොතේම පළදරන තා ප්‍රබල ප්‍රති ප්‍රතිකර්මයක්. ඒක අපි අපේ ජීවිතයේ අත්දකලා තියෙනවා මේට අවුරුදු 25කටත් ඉහතදී. අපේ මෑණියන් හොඳටම රෝගාතුර වුණා, පිත්තාශය ඉදිමිලා ඔය රාගම රෝහලට අරන් පස්සේ වෛද්‍යවරු කියලා තිබුණා ඔක්කොම පරීක්ෂණ කරලා ඉක්මනින්ම ශල්‍ය කර්මයක් කරන්න ඕන පිත්තාසේ පිපුරුව ජීවත් කරන්න බෑ කියලා. ඉතින් නමුත් අසාධ්‍යම රෝගීන් බොහොමයක් ඉන්නවා පොරොත්තු ලේඛනයේ ශල්‍ය කර්ම කරන්න. ඉතින් ඒ නිසා මෑණියන් අපේ අම්මට හම් වෙලා තිබුණේ දින 5කට විතර ඉදිරියේ දිනයක්. දැන් ඒ දින පහත් රෝහලේ ඉන්න ඉඩක් නැහැ. ඒ තරම්ම රෝගීන් වැඩි. ඒ නිසා ගෙදර යවලා තිබුණා ගිහිල්ලා ශල්‍ය කර්මයට පෙර දිනේ ආපහු රෝහල් ගත වෙන්න. ඉතින් අපේ ලොකු අක්කා ඉන්නව පස්සේ යාලේ අම්මා එහෙ හිටියේ. ඉතින් මට පණිවිඩයක් එවලා තිබ්බහම මම ගියා. ගිහිල්ලා බැලුවාම දින පහකට ඉදිරියේ කරන සල්ල කර්මය කෙසේ වෙතත් පහුවදා වෙනකන්වත් අම්මගේ ජීවිතේ රැකෙයි කියලා මට හිතුන්නේ වගේ මුළු ඇඟම ඉදිමිලා අම්මා අමාරුවෙන් තමයි හුස්ම ඊට පස්සේ මම අම්මට කියලා දුන්නා මැරෙන මොහොතක කොහොමද කළ කුසලය සිහිපත් කරගෙන අපේ මරණාසන්න සිත සකස් කරගන්නේ සුගතියක උපදින්. ඉතින් අපිව මේ ශාසනයට පූජා කරලා අම්මා කරලා තියෙන පරිත්‍යාගය වැනි කාරණා නැවත නැවත සිහි කරලා අම්මගේ හිත සකස් කළා මේ රෝගයෙන් මිය ගියොත් මෙන්න මෙහෙමයි මනස සකස් කරගන්න කියන තැනට පුළුවන් තරම් මම අවවාද කළා. පැයක් විතර මේ විදිහට දහම් කරුණු කියා දීලා එන්න ලෑස්තිනකොට මට කල්පනා වුණා අම්මා වෙනුවෙන් මට තව යමක් කරන්න බැරිද? මට ඒ වෙනුවෙන් යම්කිසි අදිෂ්ඨානයක් සත්‍යක්‍රියාවක් කරන්න බැරිද? මට මොකක්ද ඒ වෙනුවෙන් සිහි කරන්න පුළුවන් මගේ ජීවිතේ? එහෙම කියලා මම මගේ ජීවිතය ගැන කල්පනා කරනකොට මම එක කාරණයක් මතු කරගත්තා මෙන්න මේ වරද මගේ ජීවිතේ පැවිද්දෙක් හැටියටවත් ගිහියෙක් හැටියටවත් මගේ අතින් වෙලා නැහැ ඒ වගේම සිහිනකින්වත් මේ වරද මගේ අතින් වෙලා නැහැ. එතකොට ඒක මට අවංකව සිහි කරන්නට පුළුවන්. එතකොට ওই එක කාරණය මම සිහිපත් කළා. සිහිපත් කළා මෙය සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් මෑණියන්ගේ රෝගය සුව වෙන්නට ඕන කියන අදිෂ්ඨාන කරගෙන මම අම්මට කිව්වා අම්මා දන්නේ නැහැ මම අදිෂ්ඨාන කරගත්තේ මොකද්ද කියලා මම අම්මට කිව්වා මම පිරිත් ටිකක් කියන්නම් කියලා මම කරණීය මෙත්ත සූත්‍රය තව සෙත් පිරිත් ගාථා ටිකක් සජ්ජායනා කරලා ආශිර්වාද කරලා මම පන්සලට ආවා ඇවිදින් දවස් දෙක තුනකින් නැවත නායක හාමුදුරුවොත් එක්කලා ආපහු අම්මා බලන්න ගියා. යනකොට අර ඇඟේ ඉදුමුම් ගති සම්පූර්ණයෙන්ම බැහැලා අම්මා බොහොම පහසුවෙන් ඉන්නවා. එතකොට අම්මා කිව්වා මේ හාමුදුරුවෝ එදා පිරිත් කිව්වට පස්සේ මේ හිසේ තිබිච්ච බරක් බිමින් තිබ්බා වගේ හරි සැහැල්ලුවක් ඇති වුණා. දැන් මට ගොඩක් සනීපයි. කියලා. ඊට පස්සේ ඉතින් කොහොම වුණත් નિયમિત දවසේ රෝහලට යොමු කළා. රෝහල් ගත වුණාට පස්සේ අර කලින් සතියේ ගත්තු වෛද්‍ය වාර්තා ටික බලලා පරීක්ෂණ වාර්තා ටික බලලා වෛද්‍යවරු ආයත් වතාවක් ඒ පරීක්ෂණ ටික ඔක්කොම කරලා අම්මට කියලා තිබුණා අම්මට මොකුත් එහෙම ප්‍රශ්නයක් නැහැ රෝගී තත්ත්වයක් නැහැ ආපහු ගෙදර යන්න කියලා. ඉතින් මේ වෙනකොට අම්මගේ වයස අවුරුදු 88යි. තාමත් අම්මා හොඳින් ජීවත් වෙනවා. නැවත කවදාවත් ඒ ප්‍රශ්නේ නැවත මතුුනේ නැහැ ඒ විදිහට. ඉතින් මේ විදිහට අපේ ජීවිතවල අපට එක දෙයක් හරි අපි හරියට වැළකීලා අවශ්‍යම මොහොතක හරියට දැනගෙන නිකන් දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ගත්තටම දැන් ගවයෝ මස් කන්නේ නැහනේ ඊළඟට ගවයෝ බොරු කිව්වයි කියලා එකක් නැහනේ ගවයෝ මත්තම් බිව්වයි කියලා ප්‍රශ්නයක් නැහනේ එතකොට ඒවා ඒ වගේ අර නිකන් නොදැනුවත්වම එහෙම නැත්නම් ඒකට අවස්ථාවක් නැති නිසා එහෙම රැකුණයි කියන ඒවා ඒකත් රැකීමක් තමයි. හැබැයි ඒක බොහොම දුර්වල ඒක අපේ මනසට එච්චර දැනිලා නැහැ. අපිට ඒක ඒකට ලොකු වැය කිරීමක් ලොකු ජවයක් දරන්නට සිද්ධ වෙලා නැහැ. අර ඒකයි කිව්වේ රාත්තලක් උස්සන කොට අපිට වැය කරන්නට වෙන ශක්තියයි රාත්තල් පහක් උස්සන කොටයි ඒක වෙනස්. ඉතින් අන්න ඒ වගේ අර වැඩි බරක් ඔසවනකොට තමයි අපිට වැඩි ශක්තියක් යොදවන්න වෙන්නේ. ඒක තමයි අපිට හොඳට දැනෙන දේ. අන්න ඒ වගේ අපේ ජීවිතවල අපි අවංකව දැනගෙන වරදක් කරන්නට අවස්ථාව ඕනෑතරම් තිබියදී අපි තේරුම් අරගෙන ශික්ෂාපද ගැන හිතලා හෝ අර මුලින් කිව්වා වගේ තමන්ගේ తත්වය ගැන හිතලා හෝ මොකක් හරි ගැන හිතලා අවංකවම මේක වැරද්දක් කියලා දැනගෙන ඒක කරන්නට අවකාශයක් තිබියදී අපි එකෙන් වළකිනවා නම් ඒක හරි සුවිශේෂ කාරණයක්. දැන් අපි හිතමු දැන් සමහර පුද්ගලයෝ නඩු දාලා රිමාන්ඩ් කරනවා. එහෙම නැත්නම් මේ බන්ධනාගාර ගත කරනවා. එතකොට බන්ධනාගාර ගත කළාට පස්සෙත් මේ මිනිස්සුන්ට වැරදි කරන්න, මිනි මරන්න අවස්ථාවක් නැහැ, හොරකම් කරන්න දෙයක් නැහැ. එතකොට ඒ වගේ එතකොට රැකෙනවා. බොරු කිව්වට කවුරුත් ඒක පිළිගන්නේ නැහැ. එතකොට දැන් නමුත් ඒ අයගේ උසස් සීලයක් රැකෙන්නේ මොකක් නිසාද? ඒගොල්ලන්ට ඒක කරගන්න අවස්ථාවක් නැති නිසා හිර වෙලා ඉන්නවා මිසක් එහෙම නැතු අවස්ථාව තිබුණා නම් එයා ඒ වරද කරනවා. ඒ නිසා වරදින් වැළකීම කියන එක විරතිය කියන එක වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ බැරිකම නිසා නැතිකම නිසා ඒ අවශ්‍ය නැති නිසා ඉඩක් නැති නිසා දැනුම් අහන්න ගුටි කණ්ඩ වෙන නිසා ඉතින් අන්න එහෙම ප්‍රශ්න නිසා අපි ඒක නොකර සිටීම කියනවට වඩා ඕනනම් කරන්න පුළුවන්කම තියනවා ඒ වැරද්ද හැබැයි හොඳ නරක වරද නිවැරද තේරුම් අරගෙන ඒකෙන් Tamanට වළකින්න පුළුවන් නම් ඒක ලොකු ලොකු ශක්තියක් ඒක ලොකු කැපකිරීමක්. ඉතින් දැන් චක්කන කරන්නේ මේ වගේ දෙයක්. ඉතින් ඒ නිසා තමයි ඔහු ඔහුගේ ඔහුට පුළුවන් උනේ හාමස් දීලා සනීප කරනවට වඩා අර එක සත්‍යක්‍රියාවක් මව සම්පූර්ණයෙන් සුව කරන. දැන් හාමස් ටික ගෙනත් දුන්නා නම් සුව වේද නැද්ද දන්නේ නැහැ. ඉතින් ඒකත් වෛද්‍යවරයාගේ නිර්දේශයක්නේ. ඉතින් ඒකෙන් යම් සහනයක් සමහරට සැලසෙන්න පුළුවන්. නමුත් ඒක හරියට නිශ්චය කරන්නට පුළුවන් කමක් නැහැ. නමුත් ඔහුගේ සත්‍යක්‍රියාවත් එක්කලා සම්පූර්ණයෙන් සුව. ඊළඟට දැන් මේ උතුරු වඩුන්නාවේ හිටපු ගොවියා එතකොට ඒ ගොවියාට ඊටත් වඩා ලොකු ප්‍රයත්නයක් තමන්ගේ ජීවිතයම අනතුරේ තමන්ගේ ජීවිතය කියන තැනදී ඒක වඩා බරපතලයි. අම්මා තාත්තා දරුවා බිරිඳ සැමියා කියනවට වඩා තමන්ගේ ජීවිතය කියන එක වඩා බරපතල කාරණයක් තමන්ට දැනෙන ඊට වඩා ලොකු කැපකිරීමක් කරන්න ඕන. මගේ ජීවිතේ නැති වුණත් මම මේ වරද කරන්නේ හැබැයි මේකදී අපි පරිස්සම් වෙන්න ඕන නිකන් අඥාන විදිහට එහෙම හිතීම නෙමෙයි. දැන් සමහරු ඉන්නවා සමහර නිකන් අනුවන ආකල්පවල එල්බගෙන මම මැරුණත් ඒක කරන්න. ඒ ඒ එතන තියෙන දෘෂ්ටිගතික බව. සමහරුන්ට තියෙනවා තමන් එල්බගත්තු දෘෂ්ටිය අතාරින්න කිව්වට නෑ නෑ මම මලත් මේක අතාරින්නේ. එතන තියෙන්නේ ආදානග්‍රාහී බව ඒ බඳු තැන්වල තියෙන්නේ. මෙතන තියෙන්නේ සීලය උපාදාන කරගෙන ආදානග්‍රාහීව අරගෙන නෙමෙයි මෙතන තියෙන්නේ තමන් සමාදන් වුණු සීලයට තියෙන ගෞරවය ප්‍රතිපදාවට තියෙන ගෞරවය නිසා තමයි ජීවිත අතහරින්නට තීරණය කරන්නේ. එතකොට එතන තියෙන දෘෂ්ටිගතික බවක් නෙමෙයි. හැබැයි සමහරු අපි දකිනවා සමහර අවස්ථාවල තමන් යම් යම් වැරදි දෘෂ්ටිවල ඉල්බගෙන තියෙනවා. ඒක එහෙම කරන්න කරලා වැඩක් නැහැ. ඒක අතහරින්නේ. ඒක තේරුමක් නැති දෙයක් කිව්වට නෑ නෑ. මම මලත් මේක මං අතහරින්නේ මේ වැඩේ කරන්නේ කියලා. අන්න එහෙම ඉන්න අවස්ථා තියෙනවා. ඉතින් අපි බලන්න ඕන මේ මලත් මේක කරන්නේ මලත් මම මේක කරනවා කියන තැනදී ඒ තමන්ගේ ජීවිතේ පරදුවට තබලා කරන්න හදන වැඩේ මොකද්ද? ඒකේ තියෙන අරුත මොකද්ද? ඒක තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවන දෙයක්ද? එහෙම නැත්නම් තමන්ටත් අනුන්ටත් අර්ථයක් වෙන දෙයක්ද? එහෙම නැත්නම් එක පක්ෂයකට විතරක් අර්ථයක් වෙන දෙයක්ද? දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අර දලදා මාලිගාව ළඟට ගිහිල්ලා එක හාමුදුරු නමක් පෙට්‍රල් දාගෙන ගිනි තියාගන්නට සූදානම් වුණා. එතකොට දැන් ඒ අවස්ථාවේදී අපිට පේන්නේ දැන් අර සතුන්ගේ ජීවිත වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරන්නට සූදානම් වුණු මහබෝසත්වරයෙක් වගේ. එතකොට මහබෝසත්වරු කටයුතු කරන අවස්ථාව වෙන කිසිදු විකල්පයක් නැති තැනකදී ජීවිතය පරි පරිත්‍යාග කරලා ඒ කාර්ය කෙරෙනවා කියලා දකිනවා නම් එතකොට වෙන විකල්පයක් නැති වෙන්නටත් ඕන. හැබැයි ජීවිතේ පරිත්‍යාග කළොත් ඒ අදාළ පරමාර්ථය ඉටු වෙනවා කියලා පෙනෙනවා. ඒ පෙනෙන නිසායි ජීවිතේ තද යතහරින්නේ. එහෙම නැතුව නිකන් අඥානකමට නෙමෙයි මේ තමන් ඉල්ලීමක් කරලා ඒ ඉල්ලීම ඉටු කළේ නැහැ කියලා ඒකට විරෝධේ පාන්න පෙට්‍රල් දාගෙන ගිනි තියාගත්තයි කියලා ඒක මහබෝසත් පාරමිතාවක්වත් ජීවිත පරිත්‍යාගයක්වත් වෙන්නේ එතන තියෙන්නේ තමන්ගේ යෝජනාවට එකඟ නොවීම හේතු කොටගෙන ඒකට විරෝධතාවය දැක්. එතකොට එතන ද්වේෂයයි මූලික වෙන්නේ. ඉතින් ඒ නිසා මේවා හරි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන හැමතිස්සෙම මේ කුසල ධර්මවල වේසයෙන් වංචක ධර්ම අපේ සිත්වල මතුවෙන්නට පුළුවන්කම තියෙනවා. පරිස්සමෙන් තේරුම් ගත්තේ නැත්නම් ඒ බඳු අවස්ථා ඊළඟට දැන් දැන් අර චක්කන වගේ දැන් මවගේ ජීවිතයත් නොසලකා හැරලා හාව නිදහස් කළා. ඉතින් එතකොට දැන් සමහර කෙනෙක් අම්මා තාත්තා වෙනුවෙන් කටයුතු කරන්න ඕනද? ඔන්න ඔය කමක් නැහැ. ඉතින් ඊට වඩා මේක හොඳයි කියලා තමන් ප්‍රිය කෙනෙකුට උදව් කරන්න යන්න පුළුවන්. තමන්ගේ ප්‍රිය ප්‍රියභාවය මත. ඒක වෙන කතාවක්. එතන අම්මා තාත්තා ගැන සලකන්නේ ඊට වඩා මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා ක්‍රියාත්මක වෙනවා. හැබැයි එතන තියෙන්නේ හැබෑවටම යම්කිසි යහපතක් වෙනුවෙන් කැපවීමක්ද එහෙම නැත්නම් නොසලකා හැරීමක්. ඒ ගැන අපි පරිස්සම් වෙන්න ඕන කල්පනා කරන්න ඕන. ඒතොර තමන්ගේ ධනය, බිරිඳ, සැමියා, ගේ දොර ඉඩකඩ මේවා ගැන නොසලකා හරින උනන්දු නැති ප්‍රඥාවෙන් තොරව ගන්න තීරණයක්ද ඇත්තටම ඒතනත්තා මව්පියන්ට බිරිඳට දරුවන්ට ආදරේ ඒ සියලු දේ රැක ගන්න උත්සාහ කරනවා හැබැයි ඒ අය වෙනුවෙන්වත් පව්කමක් කරන්නේ නැති තැනට ගන්න එතනයි ශ්‍රේෂ්ඨ ආදරේ නැතිකම නිසා හැඟීමක් නැතිකම නිසා නෙමෙයි ඊළඟට තමන්ගේ අංග ප්‍රත්‍යංග හානි වෙනවා කියන තැනදී ඒක නම් ඉතින් තමන්ට දැනෙන තැන. ඉතින් එතකොට එතනදී තමන් ක්‍රියාත්මක වෙන්නේ මොන පදම? ඒකත් අර දෘෂ්ටිගතිකව වෙන්න පුළුවන්. මගේ අතපය කැපුවත්, මගේ බෙල්ල කැපුවත් මම මේ මේක මේකනම් කරන්නේ නැහැ කියලා. එතකොට ඒ කරන්නේ නැත්තේ මොකද්ද? මොකද්ද ඒකෙන් ඇති ප්‍රතිඵලය? අන්න එහෙම අපි විමසලා බලන්නට ඕන. ඉතින් ඒ විදිහට පරිස්සමෙන් තමයි අපි මේ කටයුතු වලදී ඒ තැන්වලදී අපි ක්‍රියාත්මක විය යුතුයි. එතකොට අපි දැන් ওই කතා කළේ සම්පත්ත විරති සහ සමාදාන විරති. සම්පත්ත විරති කියලා කිව්වේ Tamange කුලය, දැන උගත්කම, නිලතල ඊළඟට Tamange වයස ආදී කාරණා සලකාගෙන සාමාන්‍ය ලෝක සම්මත දැනුම මත හොඳ නරක තේරුම් අරගෙන Taman වරදින් වලකිනවා. 아무튼 සිල්පද සමාදන් වීමක් නිසා නෙවෙයි. ඒක තමයි සම්පත්ත විරති. සමාදාන විරති කියලා කියන්නේ සිල්පද සමාදන් වෙලා තිනවා. ඒ එය ගරු කොට ඒ ප්‍රතිපදාව ගරු කරමින් තමන් ඒ වරදින් වළකී සිටිනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ආර්ය මාර්ගය හා සංප්‍රයුක්ත විරතිය සමුච්ඡේද විරතියයි. එය ස්ථිර විරතියකි. ඒ ඇතිවීමෙන් පසු ආර්ය ශ්‍රාවකයාට ප්‍රාණඝාත ආදී සඳහා සිත කුදු නූපදනය. එතකොට දැන් විරති තුනයි සම්පත්ත විරති, සමාදාන විරති සහ සමුච්ඡේද විරති. එතකොට සමුච්ඡේද විරතියයි කියලා කියන්නේ නැවත කවමදාකවත් ඒ අකුසලය සඳහා සිතුවිල්ලක්වත් පහළ නොවන ආකාරයට ඒ සම්බන්ධ ක්ලේශ මූලය අහෝසි ක්ලේශ මූලය අහෝසි ඒක සිද්ධ වෙන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලවලින් ඒතර සෝවාන් මාර්ගඥාණයට පැමිණෙනකොට අර පංච දුස්චරිතයට පැමිණීම පිළිබඳව ඒ අදාළ ක්ලේශයන් ඒ ක්ලේශ මූලයන් ඒවා අහෝසි වෙනවා ඒ නිසා එතනත්තා පංචශීලය රකින්න කෙනෙක්. එතකොට පුංචි පුංචි දුර්වලකම් සිද්ධ වුණොත් ඒවයිනොත් වලකින්නට හැම විටම උත්සාහවත් වෙනවා. එතකොට දැනුවත්ව ඒ අකුසලයක් කරන්නේ නැහැ. හැබැයි යම් ආකාරයකින් ඒකට සහාය වෙන පැත්තක් හරි ක්‍රියාත්මක වුණොත් ඒවෙන් පවා ඒතනත්තා වැළකී සිටින්නට කටයුතු කරනවා. ඒ වගේම එතෙක් කාලයක් ඒ ප්‍රාණඝාත අදත්තා දාන ආදිය සිද්ධ කරලා සසරේ රැස් කරගත්තු අකුසල කර්ම වලින් ජනක කර්ම වශයෙන් නිරය තිරිසන් പ്രേත අසුර කියන මේ සතර අපායේ උපද්දවන්නට හේතු වෙන යම් ජනක කර්ම තියෙනවා ඒ සියලුම ජනක කර්මවල සතර අපායේ ඉපැද්දීමේ ශක්තිය සම්පූර්ණයෙන් ෂය කරනවා. එතකොට ඒ පංච දුස්චරිතය පිළිබඳව තමන් පෙළඹෙන ක්ලේශ මූලය අහෝසි වෙනකොටම ඒතනත්තා නැවත් ඒ තනත්තාට අනන්ත සසරේ කරගත්තු ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන් විසින් දුගතිය උපද්දවන්නට හේතු වෙන ප්‍රතිසන්දි දාන ශක්තිය ජනක ශක්තිය සම්පූර්ණයෙන් ශ්‍රය කරන ප්‍රවෘත්ති විපාක ඇති කරන ප්‍රවෘත්ති විපාක ඇති කරන්නට පුළුවන් නමුත් ප්‍රතිසන්දි විපාකය සතර අපායේ උපදින ශක්තිය සම්පූර්ණයෙන් අහෝස් කරනවා. එතකොට ඒ தത്വෙට තමන් වරදින් වළකින අවස්ථාව තමයි සමුච්ඡේද විරති. සමුච්ඡේද කියලා කියන්නේ එතකොට නැවත නොහට ගන්න ආකාරයෙන්ම එය ප්‍රහාණය වෙනවා. දැන් එතකොට අපි පැහැදිලි කළේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ ධර්ම තුන තමයි අපිට කතා කරන්නට අවශ්‍ය වෙන චෛතසික ධර්ම තුන. ඒ ගැන අපි ලබන සතියේ කතා කරනවා. ඒ විරතිය පිළිබඳව මූලික හැඳින්වීමක් තමයි අද ඔය අපි सिद्ध කළේ මහානායක හඳුරු මේ මුලින් सिद्ध කළා තියෙන විරති කියන්නේ මොකක්ද කියන එක. ඒතර විරති චෛතසික වෙනම කතා කරන්නට ඕන අපි. විරති චෛතසික කියලා කියන්නේ මේ සම්පත්ත විරති, සමාදාන විරති, සමුච්ඡේද විරති කියන එක නෙමෙයි චෛතසික කියන්නේ. ඒක අවස්ථා තුනක්. එතකොට අපි දැන් මේ කතා කරන්න යන සෝභන චෛතසික අතරට වැටෙන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන චෛතසික තුන තමයි සෝභන විරති චෛතසික හැටියට හැඳින්වෙන්නේ. ඒ ටික ගැන අපි ලබන සතියේ කතා කරමු. අද අපි මේ කතා කළේ ඒ විරතිය කියලා කියන්නේ කුමක්ද? විරතිය කියලා කියන්නේ අකුසලයෙන් වැළකීම, වැළැක්වීම පිළිබඳ ගුණය. එතකොට මේ ගුණය ක්‍රම තුනකට අපේ මනසේ මතුවෙන්න පුළුවන්. එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ විරති චෛසික තුන ඔය කියපු අවස්ථා හැම එකම ඇති වෙන්න පුළුවන්. දැන් චක්කනගේ මනසෙත් සම්මා කම්මන්තය තමයි ඇති උනේ. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම. ඊළඟට අර උතුරු වඩුන්නාවේ ගොවියාගේ මනසෙත් සම්මා කම්මන්තය තමයි මතුවන්නේ. එතකොට මේ දෙදෙනා තුලම සම්මා කම්මන්තය මතුවුණා හැබැයි ක්‍රම දෙකකට. චක්කනගේ මනසේ සම්මා කම්මන්තේ මතුනේ සම්පත්ත විරතියක් හැටියට උතුරු වඩුණාවේ ගොවි මහත්මයාගේ මනසේ සම්මා කම්මන්තේ මතුනේ සමාදාන විරතියක් හැටියට. ඉතින් ඒක තමයි ඒ ඒ මූලික හැඳින්වීම තුලින් අපි වටහා ගත යුතු කාරණේ. මන ලබන සතියේ අපි සම්මා වාචා කම්මන්ත ආජීව කියන මේ කරුණු ගැන සාකච්ඡා කරනවා. අද දවසේ දේශනාව මේ පමණකින් නිමා කරලා අපි එහෙමනම් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.